හැම දිනාම බොහොම ශ්‍රද්ධාවෙන් ඒ උතුම් සද්ධර්මයෙන් සල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත. අපි සාකච්ඡා කළා ධම්මසංගණි ප්‍රකරණයට අදාළව රූපකාණ්ඩයේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවේ ඒක විදේන රූප සංගහෝ කියන කොටස කතා කරලා දුවිදේන රූප සංගහෝ කියන දෙයාකාරයකින් රූපය සංග්‍රහ කරන කොටසේ අතිරූපං උපාදා අතිරූපං නෝ උපාදා කියන මේ දුකයේ අතිරූපං උපාදා කියන උපාදා රූපයේ පිළිබඳවයි අපි විස්තර කරගන්නේ නේද? උපාදා රූපයටත් අදාළව අපි ආයතන ධර්මතා ටික පිළිබඳව කතා කළා ආයතන ධර්මතා ටික පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කළා. එතන එතනදී හැම මොහොතකදීම රූපයේ පිළිබඳව අපේ විවරණයකට ලක් කරගත්තා රූපයේ පැවැත්ම සහ රූපයේ ප්‍රඥප්තිය කොතකින්ද සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව මේ සමස්තයක් ධර්මතා ටික පිළිබඳව හැඳින්වීමක් කරගත්තොත් ඒ හැම තැනකදීම පැහැදිලි කරන්නට යෙදුනේ රූපය කියලා කතා කරනකොට බාහිර සතර මහා ධාතුව හෝ සතර මහා ධාතුව පැත්තෙන් රූපය නැත කියලා ගන්න අන්තයකටපත් වීමකට යන්නට නෙමෙයි. කෙනෙක් සතර මහා ධාතු රූපය නැහැ කියනවනම් මේ රූප ප්‍රඥප්තිය පණවන්නට මේ රූපයේ පැවැත්ම පණවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද උපාදා රූප කියලා කතා කරනකොට උපාදා රූපයේ විස්තර වෙන්නේ උපාදා රූපයේ විග්‍රහ වෙන්නේ සතර මහා ධාතු රූපයට ඇසුරු කරගෙන පවත්නා ඒ රූපය නිසා පවතින අර්ථයෙන් තමයි මේ උපාදා රූපයේ පිළිබඳව සාකච්ඡා කෙරෙන්නේ. එතකොට අපිට උපාදා රූපයේ පිළිබඳව කතා කිරීම තුලම ප්‍රකට වෙන දෙයක් තමයි සතර මහා ධාතුවේ පැවැත්ම තියෙන කාරණාව. නමුත් එහිදී ආයතන පරයයට බහලා අපි සාකච්ඡා කරනකොට සතර මහා ධාතුව කියන තැන අපිට අනිදස්සන මට්ටමකින් පවතින්නේ සනිදස්සන බවට පත්ුනේ වර්ණ රූපය කියන තැන එහෙමත් නැතිනම් සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින පාදාය රූපයක් වන සනිදස්සන සප්පටිග උන වර්ණ සතහන වර්ණ සතහන සනිදස්සනයි සප්පටිගයි කියනකොට ඒක දකින්න පුළුවන් සහ ගැටීම සහිතයි දැකීම සහ ගැටීම සිද්ධ වෙන මේ කාරණාව තුළ පැහැදිලි කරන්නට උත්සාහවත් වෙන්නේ සතර මහා ධාතු භෞතික රූපයක් නැහැ කියන දේ නෙමෙයි. නැහැ කියන තැන විවරණය කරන්නට යනවා නම් ඒක සියල්ලම මනස පිළිබඳ වූවක්ය කියලා කරන විග්‍රහය වැරදි විග්‍රහයක් බවට පත් වෙනවා කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ හුදු විඥානවාදයක පැවැත්මක් තනෝප්පු නැති නිසා ඒ වගේම එකම රූපය දිගින් දිගටම වෙනස් වෙමින් පවතින එකම රූප ධර්මතාවයක් ලෝකෙ තුල පවතිනවා කියලා කතා කරනවා නම් ඒක ඇත කියන අන්තය තුල පිහිටපු ධර්මයක් බවට පත් වෙනවා. එහෙම වුණොත් අපි රූපයේ නිත්‍ය බවක් කතා කරනවා වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ රූපකාණ්ඩයට බහලා අපි බලනකොට අපිට පේනවා ආයතන ධර්මතා ටික ඇසුරු කරනකොට ආයතනයන්ට ගෝචර වෙන අර්ථයෙන් රූපේ පනෝපු ආකාරය පිළිබඳව ඒ වගේම බුදුරජාණන් වහන්සේ එතනදී ධම්මායතනයේ පරියාපන්න වුණ ධම්මායතනය අනුව ගියපු රූප ධර්මතා ටික රූප ධර්මතා පිළිබඳව පැහැදිලි කරලා දේශනා කරනවා මෙන්න මේ විදිහට අපිට මුළු රූපස්කන්ධය පිළිබඳව සමස්තයක් විදිහට ගන්නකොට අපිට ලැබෙනවා එක අවබෝධයක්. ඒ අවබෝධය තමයි එක දිගට පවතින රූපය ගැන කතා කරන තැනක හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මතාවයක් පිළිබඳව කතා කරන ලක්ෂණයක්. අපි ඒක කතා කළා අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොපිදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක් හැටියට. එතකොට මේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා කියනකොට මේට කලින් තිබුණක් නෙමෙයි මෙතනින් පස්සේ නැවත අනාගතයට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ කතා කරන දර්ශනය කතා කරන්නේ රූපයට එහා පැත්තේ ඉඳගෙන නෙමෙයි. ගොඩක් වෙලාවට කෙනෙක් මේකේ අර්ථය මතු කරගන්න උත්සාහවත් වෙන්නේ රූපයට එහා පැත්තේ ඉඳලා. ලෞකික මානසික මට්ටමක් තුළ ලෝකෝත්තර දර්ශනයකට ගෝචර වෙන නුවණක් පිළිබඳව සංසන්දනාත්මකව කතා කරනවා නම් ඒක ප්‍රායෝගික ක්‍රමවේදයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක හරියට අපි මතක් කළා ප්‍රාංශු ලබ්ධේ ඵලයේ ලෝභා දුත්බාහුරිව වාමන. හරියට නිති මිනිස්සේ උස ගෙඩි කඩා ගන්න නිෂ්ඵල උත්සාහයක යෙදෙනවා වගේ. උඩ පැනලා අත දිගු කරලා උඩ තියෙන ගෙඩියක් කඩා ගන්න මේ නිති මිනිස්සේ වාමනේ උත්සාහයක් දරනවා වගේ ලෞකික ධර්මතා ටිකට ලෝකෝත්තර ධර්මයක් ගලපන්නට කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ඒක සම්පූර්ණම නිෂ්ඵල උත්සාහයක් බවට පත් වෙනවා. ඒ වගේ ඇතම් කෙනෙක් උත්සාහවත් වෙනවා අද ලෞකිකය තුළ ලෞකිකත්වයේ තුළ රූපය පිළිබඳව දන්න අඳුනන කමට ලෝකෝත්තර ඥාන දර්ශනයේ පැත්තෙන් ගන්න ඥාන දර්ශනය පිළිබඳවත් ගැට ගහලා එකතු කරලා ගන්නට එතකොට ඒ ටික එකතු කරලා අරගෙන රූපේ පිළිබඳව එක දිගට පවතින පැවැත්මක් තියෙනවා එක දිගට පවතින රූපේ පිළිබඳව තියෙන තෘෂ්ණාව පමණක්ම අපි දුරු කරගත යුතුයි ඒකට රූපේ දුරු කිරීමට අවශ්‍ය නැහැ කියන පදනමක් යටතේ කතා කරනවා රූපේ දුරු කරන්න කියලා කියන තැන මේක කියන්නේ මේ භෞතික තියෙන වස්තුව අයින් කරලා පැත්තකට දාන්න කියන අර්ථය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් සියල්ල ඇවිල ගන්නා ලදී මහන්නේ සියල්ල දුරු කරන්න කියලා අන්නේ අර්ථේනොයි අපි මේ සාකච්ඡාව කරන්නේ. එතකොට ඒ දුරු කිරීම කියන එක අපිට ලැබෙන්නට ඕනේ ඥාන දර්ශනයක් තුළ ලැබිය යුතු අවබෝධ විය යුතු දෙයක් සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඒ උතුම් ඥාන දර්ශනයේ තුල නිවි යුතු කාරණාවක් බවට පත් වෙනවා. කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් ලෝකේ පැවැත්ම සම්පූර්ණම භෞතිකත්වයේ මත පදනම් කරගෙන අපි මෙහෙම කිව්වොත් සතර මහා ධාතු රූපය හෝ භෞතිකයේ තුල එක දිගට තියෙනවා රූපේ පැවැත්ම ධාතු මාත්‍ර වූ රූපේ හෝ පවතිනවා කියන තැනකින් නම් අපි අවබෝධ කරගන්නට යන්නේ පැහැදිලි කරගන්නට යන්නේ අපිට නිට්ටය වූ මට්ටමක පවතින සතර මහා ධාතු රූපයක හෝ බැස ගැනීමට විඥාන ස්ථිතියකට පැවැත්මක් සිද්ධ වෙනවා. නමුත් යම් මොහොතකදී අපි මේ සතර මහා ධාතු රූපය සතර මහා ධාතු විදිහට මහා භූත රූපේ පවතින බව ගෝචර කරගන්න ආයතනය පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් සලායතන නිරෝධය කියන තැනට අපේ මනස අරගෙන යන්න පුළුවන් වුණොත් මම හිතනවා බොහොම ප්‍රායෝගික දර්ශනයක් ඒ තුල ගොඩනගා ගන්න පුළුවන්කම කෙනෙකුට තියෙනවා. එහෙම නැතුව රූපෙට එහා පැත්තේ ඉඳලා කල්පනා කරනවා නම් කෙනෙක් ලෝකේ සම්මුති ප්‍රවැත්ම තුල ලෞකිකත්වයේ තුල අපිට කතා කරන්න වෙන්නේ භෞතික රූපය තියෙනවා කියන තැන ඉඳලම තමයි. හැබැයි ලෝකෝත්තර ඥාන දර්ශනයක් පැත්තෙන් කතා කරනවා නම් අපිට කතා කරන්න වෙන්නේ පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන සලායතන නිරෝධයකට විශේෂ වෙන උතුම් ඥාන දර්ශනයක් නුවණක් පැත්තෙන්. මේ දෙක සම්මිශ්‍ර කරගත්තොත් ලෞකික කාරණාව තුළට ලෝකෝත්තර දේ බහලන්නට ගියොත් එතන පැහැදිලිවම ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා අද ලෝකේ ගොඩක් දෙනෙකුට ඇතම් වෙලාවට ප්‍රශ්නයක් ඇති කරගන්නවා අපරිආපන්න භූමියේ රූපේ පණවන්නේ නැත්තේයි කබලින්කාර ආහාරය පණවන්නේ නැත්තේයි රූපස්කන්ධය පණවන්නේ නැත්තේයි එහෙනම් රහතන් වහන්සේ දානි වළඳන්නේ එහෙනම් කබලින්කාර ආහාරය ඔය පරිහරණය කරන්නේ රහතන් වහන්සේ රූප බලන්නේ රහතන් වහන්සේ අම්මව බලන්න යනවා නම් රහතන් වහන්සේ අම්මව බලන්න යන්නේ කියලා අපේ ලෞකික දර්ශනය තුල අපි ලෝකෝත්තර දර්ශනය පිළිබඳව අදහසක් මතු කරන්නට උත්සාහවත් වෙනවා. ඇත්ත වශයෙන්ම අපේ තියෙන අනවබෝධය තමයි රහතන් වහන්සේ පුද්ගල භවෙන් ඇසුරු කරන අපිට රහතන් වහන්සේට එතන ආත් සත්ත්ව පුද්ගල ආත්ම භව ගොඩ නොනගුණු බව. ඒ ඥාන දර්ශනය පැත්තෙන් අපි බලන්නේ නැහැ. අපිට රහතන් වහන්සේ වූ පුද්ගලයෙක් හම්බ වෙනකොට රහතන් වහන්සේට හේතුඵල ධමයක් පැවැත්මක් හම්බ වෙලා තියෙනවා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොටම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. අපි කියනකොට රහතන් වහන්සේ එදා ඉඳලා තමන්ව හදපු වඩපු අම්මව බලන්න ගියා කියලා රහතන් වහන්සේගේ පැත්තෙන් කවදාවත් එදා ඉඳලා එදා ඉඳලා තමන්ව ඇතිදැඩි කරපු අම්මව බලන්න ගිහිල්ලා නැහැ. ඒ ඥාන දර්ශනයේ පැත්තෙන්. ඒකෙන් කියන්නේ නැහැ සම්මුති නුවණ සම්මුතිය පිළිබඳව තියෙන ප්‍රඥප්ති ධර්මතා විශේෂෙහි තියෙන ඒ ඥාන දර්ශනය රහතන් වහන්සේට අයින් වෙලා ඒ ඒ නුවණ නැහැ කියන එකක් එතනින් විවරණයකට ලක් කරන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් ඇති කරගන්න ප්‍රශ්නය අමෝලික ස්ථානයක ඇති කරගන්න ප්‍රශ්නයක් එහෙනම් රහතන් වහන්සේ රූප පරිහරණය සිද්ධ කරනවා රූපේ පරිහරණය කරලා රහතන් වහන්සේ චන්දරාගයේ පමණක් නූපදවා ඉන්නවා කියන මට්ටමක ඇති කරගන්න දෙයක්. රහතන් වහන්සේ රූප නිරෝධය සාක්ෂාත් කරලා ඇහි නිරෝධය සාක්ෂාත් කරලා වාසය කරනවා. ඇති බවට ගන්න ලක්ෂණයක් තුල ඇත්තේ නැහැ. එකවර දැකපු රූපයක් නැවත දකින්න බැරි බව ගැන නුවණක් එළඹ සිටි නුවණක් තියෙනවා. අපි කතා කළා කණ්ණාඩියේ උදාහරණේ කණ්ණාඩියට එදිලා නැවත ආපහු යනකොට අපිට එළඹ සිටි නුවණක් එළඹ සිටි ඥාන දර්ශනයක් තියෙනවා කණ්ණාඩියට එබුණු සිද්ධිය පිළිබඳව පෙර නොතිබීමයි එබුණු බව නිසාම හටගත්තේ අයින් වෙනකොට ඉතුරු නැතුවම ඉවත් වන බවට සිහිය සහ නුවණ තියෙනවා ඒකෙන් අපිට නැවත ඉන්න කෙනා බලන්න ඉන්න තියෙන හේතුව ඇත්තේ නැහැ අපි ආපහු යනකොට දන්නවා හේතු ටික ඇතිකල්ලි හටගන්න බව සහ හේතු ටික නැති වෙනකොට නැති වෙන ලක්ෂණය. එහෙම කියලා අපි කවදාවත් කන්නාඩිය ළඟට යන්නේක නතර කරලා නැහැ. අපි අදාළ කෘත්‍ය අදාළ වැඩේ සිද්ධ කරගෙන තියෙනවා. හැබැයි තිරසංගත සතා රැවටෙන මෝඩකම නැතුව. මේ කතා කරන්නේ අන්න ඒ වගේම මෝඩකම නැතුව ජීවත් වෙන දර්ශනයක් පිළිබඳව. එතන නැත්තේ මෝඩකම විතරයි. එතන පවතින්නේ අකෝප්පි චේතෝ විමුක්තිය නැතිනම් සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ උත්තරීතර අංගද්වය සමග දස අංගේහි සමන්නාගතෝ අරහාති උච්චති කියන தත්ය. මෙන්න මේ විදිහට පැහැදිලි කරන මේ කාරණාව පිළිබඳව ඇතම් කෙනෙක් නොදන්න කම නිසා කල්පනා කරනවා මේ පුද්ගල බව ගොඩනගා ගන්න එක පිළිබඳව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණ ධර්මතාවයක් ඇති තැනක අපි ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව සාක්ෂාත් නොකළ බව නිසාම මෙනෙහි කරගන්නවා තමන් තුළ හදාගත්ත දේ පිළිබඳ නොදන්නකම නිසා ඒ රැස් කරගත්ත ආශ්‍රව ටික මගින් ඔසවා තබන දේ පිළිබඳව දැනගන්නවා මෙන්න මේ කාරණාවේදී පංච උපාදානස්කන්ධයක් සකස් කරගන්නවා කියන කාරණාවේදී ඇහැට අනාත්ම වර්ණ සතහනක් ආපු තැනක අපි පෙර ඉඳලා ඇසුරු කරපු අම්මා කියන බව අපි දැනගන්නවා ඒ පෙර ඉඳලා ඇසුරු කරපු බව රූපේ පැත්තෙන් ආපු ලක්ෂණයක් නෙමෙයි රූපේ පැත්තෙන් ආපු ලක්ෂණයක් නෙමෙයි මේ ටික අපි අපේ මනස තුළ ගොඩනගාගත්ත පැත්තේ දර්ශනයක් කියලා කතා කරනකොට ගොඩක් දෙනෙක් කියනවා එහෙනම් මේ කියන්නේ අපි ගොඩනගා ගන්න පුද්ගලයා ඉන්නවා කියන තැනක් ගැන නේද? මනස තුල උපද්ද ගන්න මේ පුද්ගලයා මේ සත්‍යය මේ කෙනා එහෙනම් ඉන්නව නේද මේ කතා කරන්නේ ඇත කියන තැනක් ඒ සත්පුද්ගල සංඥාව දුරු කරන්න පුළුවන් තැනක් නෙමෙයි කියලා වැරදිවට වටහා ගන්න කෙනෙක් කල්පනා කරනවා. නමුත් හැම වෙලාවකදීම පැහැදිලි කරගත යුතු දේ තමයි සම්මුතිය තුල තමයි ලෝකෝත්තර ඥාන දර්ශනයක් විවරණයට ලක් කිරීම සිද්ධ කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේද ව්‍යවහාර ප්‍රඥප්තියෙන් නොයික්මවා ධර්ම දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මම මගේ කියන වචනයන් දේශනා කළා. ඒ වගේම ධර්මතා විග්‍රහ කරනකොට පුද්ගලයන් පිළිබඳව දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට සූත්‍ර පිටකයේ තුල අපිට අංගුත්තර නිකාය බලනකොට මේ පුද්ගලයන් ගැන දේශනා කරපු සූත්‍ර ඕන තරමක් අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සූත්‍රය තුල කිව්වේ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කළේ නෑ කියන එක නෙමෙයි. මේ කතා කරන්නේ ලෞකික දර්ශනයකට අවශ්‍ය තැන ඉඳලා ලෝකෝත්තර දර්ශනයක් දක්වා දියුණු කරගන්න පුළුවන් ඥාන දර්ශනයක් පිළිබඳව. එහෙම නැතුව ලෝකෝත්තර දර්ශනයෙන් විතරක් නම් කිසිම කලයක කතා කරන්න වෙන්නේ නැහැ. මොකද අපි ලෞකිකත්වයේ තුල ලෞකික බව තුල පනවගත්ත ප්‍රඥප්තියෙන් තමයි හුවමාරු අදහස් හුවමාරු කිරීම සිද්ධ කරගන්නේ. ඒ නිසා යම් විදිහකින් අපි කියනවා නම් ලෝකෝත්තර ඥාන දර්ශනයෙන් විතරක් කතා කරන්න කියලා ඒ ඥාන දර්ශනයට විතරක් අදාළ දෙයක් කතා කරන්න ගියොත් ඒ ඥාන දර්ශනයෙන් විතරක් ජීවත් වෙන්න අදහස් හුවමාරු කරගන්න යනවා නම් අපිට කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ වචන කතා කරන්න. මොකද අපි හැම තැනකදීම භාවිත කරන්නේ ප්‍රඥප්ති ධර්මයන් නිසා. එනිසා අපි යම් කෙනෙක් මනස තුල ගොඩනගා ගන්නවා කියනකොට මෙතන මේ කියන්නේ කෙනෙක් ඉඳලා පුද්ගල භව තුල ඉඳලා හිත ඇතුලේ ඒ කෙනා විසින් ගොඩනගා ගත්තා කියන ලක්ෂණය පැහැදිලි කරන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවකදී දේශනා කරනවා මේ රූපය අනිත්‍ය නම් දුක නම් මේ රූපය මම මගේ මගේ ආත්මය වශයෙන් ගන්න සුදුසුද? වික්ෂුණාසල උත්තර දෙනවා නොහේතම් බන්ති ස්වාමීන් නුසුදුසුයි. එතකොට ඒ මම මගේ මගේ ආත්මය වශයෙන් ගන්නා වූ හෝ නොගන්නා වූ හෝ පුද්ගලයෙක් ඉන්නවා කියන එක නෙමෙයි එතනින් විවරණය කළේ. එතනින් එහෙම විවරණයකට කවුරු හරි දැස ගන්නවා නම් ඒක මම හිතන්නේ දේශනාවේ අඩුවක් හෝ බුද්ධ දේශනාව තුළ අඩුවක් හෝ හොයන්න යන කෙනෙකු විසින් කරගන්න දෙයක් මිසක වෙනස් කෙනෙකු විසින් කරගන්න ධර්මයේ ලබා ගැනීමේ අදහසින් ධර්ම ශ්‍රවණය කරන්නෙකු විසින් සිද්ධ කරගන්න අර්ථයක් නෙමෙයි. ඒ නිසා මෙතන කතා කරන්නේ පුද්ගලවාදයක් පිළිබඳව නෙමෙයි. ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව කතා කරන්නේ අපි රූපේ පෙනෙන තැනක තමන්ව පනව ගන්න තැන තියෙන යථාර්ථ ස්වභාවය. ඒක හේතුඵල ධමයක් තමයි. නමුත් ඔය හේතුඵල ධම විස්තර කරන්න යනකොට ඒ කෙනා ඉන්න මට්ටමේ ඉඳලා ඉදිරියට අරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි කාම භූමිය ගැන කතා කරනකොට කාම භූමියේ යෙදෙන ඉන්ද්‍රිය ධර්මතා ටික පිළිබඳව සාකච්ඡා කරනකොට කතා කරනකොට අනඤ්ඤාතඤ්ඤ සාමීති ඉන්ද්‍රියත් කාම ධාතුවේ කාම භූමියේ යෙදෙන දෙයක් හැටියට පෙන්වන්නේ. අඤ්ඤේන්ද්‍රියත් පෙන්වන්නේ. මොකද අනඤ්ඤාතඤ්ඤ සාමීති ඉන්ද්‍රියත් සෝවාන් ආරයන් වහන්සේට පහළ වෙන සෝවාන් මාර්ගයේ තුල පහළ වෙන ඉන්ද්‍රිය ධර්මයක්. අනින්ද්‍රියත් ඵලයේදී පහළ වෙන ඉන්ද්‍රිය ධර්මයක්. අඤ්ඤතාවී ඉන්ද්‍රියත් රහතන් වහන්සේට පහළ වෙන ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මතාවයන්ගෙන් ඒ අපි ගත්තොත් අනඤ්ඤාතඤ්ඤ සාමීති ඉන්ද්‍රිය කාම භූමියේදී පෙන්වන්නේ ඒ ඉන්ද්‍රිය කාමාවචරයට අයත් ධර්මයක් නිසා නෙමෙයි ඒක ලෝකෝත්තර භූමියට අයිති ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්මයක්. නමුත් ඒක කාම භූමිය තුළ පෙන්වන්නේ කාම භූමිය තුළ ඇති බවට ගත්ත මනසක ජීවත් වෙන කෙනා විසින් තමයි මේ ඥාන දර්ශනය මේ නුවණ උපදවන්නේ. එතකොට ඒ කෙනාට පැහැදිලිව තියෙනවා අනුපූර්ව ක්‍රියාවක්. අනුපූර්ව හික්මීමක්. ඒ වගේම අනුපූර්ව ප්‍රතිපදාවක් කියන කාරණාව තියෙනවා. ඒ අනුපූර්ව පිළිවෙලකට ඒ ප්‍රතිපදාව තුළ යනකොට ඒ කෙනාට තියෙනවා උතුම් නුවණකින් ඒ කාරණය අවබෝධ කරගන්න තැන. තමන් රූපේ දකිනවා කියන තැන තියෙන යථාර්ථය තමන් පුද්ගල බව ගොඩනගා ගත්තේ මොන විදිහකටද කියන දැක්ම ඔහුට පවතින්න අවශ්‍ය වෙනවා. ඒකෙන් ගොඩක් දෙනෙක් වටහා ගන්නේ නැති දේ තමයි ලෝකේ රූපය කියන ප්‍රඥප්තිය පැනවීම කරන්නේ මොන අවස්ථාවේදීද කියන එක. ප්‍රිය රූප, සාත රූප, ලෝකේ තියෙනවා ඒ ප්‍රිය රූප සහ සාත රූප කියන මට්ටම අරගෙන අපි ප්‍රිය රූප සාත රූප ඇති තැනක අපි තණ්හා නොකර ඉන්නවා කියන මනසින් තමයි අපි ගොඩක් වෙලාවට ධර්මයේ වර්ධවා ගත්තොත් ඒ කෙනෙක් බලන්න පුරුදු වෙන්නේ. ප්‍රිය රූපේ සාත රූපේ කියන තැනකදී ප්‍රිය රූප සාත රූප කියලා කියන්නේ අපි ගත්තොත් අම්මා කියන රූපයට අපි ආදරය කරන අපි කැමති රූපයක් ප්‍රිය රූපයක්. එතකොට ඒ ප්‍රියමනාප වුණ අම්මා රහතන් වහන්සේටද ප්‍රියමනාපයි. ඒ කියන දර්ශනය අනුව ඒ කියන කතා කරන ක්‍රමය අනුව ගත්තොත් රහතන් වහන්සේටද ප්‍රියමනාපයි. එහෙම වුණොත් ඒක දුකෙන් මිදීමක් පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි ගත්තොත් ඇතම් දේශනාවක් තුළ කෙනෙක් උද්ෘතයක් හැටියට පැහැදිලි කරන දෙයක් සිදුතුවා මේ ව්‍යංජනයක් අරගත්තාම ව්‍යංජන දෙකක් ඒ ව්‍යංජන දෙක පිළිබඳව රස විඳින පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. කෙනෙක් කැමති බෝංචි ව්‍යංජනයකට තව කෙනෙක් කැමති අල ව්‍යංජනයකට කැමතියි. දැන් මේ ව්‍යංජන දෙක රස විඳින මේ දෙකට කැමති පුද්ගලයෝ දෙන්න පසු කාලෙදී මාර්ගයේ වඩලා අරහත්ත්වයට පත් වෙනවා. අරහත්ත්වයට පත් වුණාට පස්සේ මේ රහතන් වහන්සේටත් මේ ව්‍යංජන දෙක හම්බෙනකොට අර වෙනද ලැබුණු ප්‍රිය රූපයම ප්‍රිය විදිහටම ලැබෙනවා. වෙනද ලැබුණු රසයම ඒ රස විදිහටම ලැබෙනවා. රසයේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ නිසා රහතන් වහන්සේ කියන තැනදී කෙනෙක් කියනවා නම් ප්‍රිය රූපය හම්බ වෙන්නේ නැහැ කියලා ඒක වැරදි. ඒ නිසා ඒ රහතන් වහන්සේට වෙනද ලැබුණු අල ව්‍යංජනේ ඒ විදිහටම ලැබෙනවා වෙනද ලැබුණු බෝංචි ව්‍යංජනේ ඒ විදිහටම ලැබෙනවා ඒ නිසා ඒ කැමති වෙන ඒ රසවත් බව විඳින ප්‍රිය රූපේ ප්‍රිය විදිහටම ලැබෙනවා. හැබැයි ප්‍රිය රූපය ගැන ඇලෙන්නේ නැතුව රහතන් වහන්සේ ජීවත් වෙනවා. ආශ්‍රාද අනුව යන්නේ නැතුව ජීවත් වෙනවා රහතන් වහන්සේ කියලා ඒ දේශනාව තුළ පැහැදිලි කරනවා. ඇත්තටම ඒක අමෝලික විග්‍රහයක්. කිසිම පදනමක් නැති මූලික නැති විග්‍රහයක්. හේතුව තමයි අපි ගත්ත ජීවහා විඥාණය උපේක්ෂා සහගතයි. සැප හෝ දුක කෙලින්ම ගැටෙන්නේ අපි කතා කළ ආයතන ධර්මතා ටික කතා කරනකොට සැප හෝ දුක කෙලින්ම ගැටෙන්නේ කයට ගැටෙනවා එච්චරයි. හැබැයි අනිත් ආයතන ධර්මතා ටිකටි විඥානසිත සැප හෝ දුක වශයෙන් පනවන්නේ නැහැ. එතකොට ඒ විඥානසිත ඔක්කොම උපේක්ෂා සහගතව තමයි පනවන්නේ. ඒ උපේක්ෂා සහගත මට්ටමක පවතින ඒ විඥානසිත ඉපිට නිරුද්ධ වුණ තැනක අපිට පුළුවන් අපිට ඒක ප්‍රිය වශයෙන් ඇසුරු කරන්න පුළුවන් කමක් තියෙනවා අප්‍රිය වශයෙන් අප්‍රිය කරන්න පුළුවන් කමක් තියෙනවා එකම භෝජනයේ කෙනෙකුට ප්‍රිය අප්‍රිය බව ඇති වෙන්න පුළුවන් හේතුව ගොඩනගන්නේ ඒ දේ තුල ඒ නිසා හැම වෙලාවකදීම දැන් ප්‍රිය රූපේ ගත්තොත් එහෙම අලව්‍යංජනයේ තුල ප්‍රියමනාප බවම තියෙනවා නම් ඒක තව කෙනෙකුට අප්‍රිය වෙන්න තව කෙනෙකුට ප්‍රිය වෙන්න කිසිම හේතුවක් නැත්තේ නැහැ නමුත් ඒ තුල තමන් සකස් කරගත්ත තමන් රැස් කරගත්ත ආශ්‍රව ටිකක් තියෙනවා මේ අල ව්‍යංජනය බොහොම රසවත් ආහාරයක් මේකට මම කැමති මේ ආහාරය හොඳයි කියන එක තුල දිවට රසය ගැටෙනකොටම දිවට රසය ගැටීමත් එක්කම හටගන්නවා නම් ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා විඥාන කියන ටික හටගන්නවා නම් ඒ චක්කු ජීවහා විඥාන සිට උපේක්ෂා සහගතයි මිසක අර Taman දන්න සැප සහගත රූපේ දිවට ගැටුනේ නැහැ. ඒ රසය දිවට ගැටුනේ නැහැ. ඒ රස රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක Taman ආශ්‍රව වශයෙන් රැස් කරගත්ත ටිකත් එක්කම සකස් කරලා අරගෙන අලව්‍යංජනය හදාගෙන විඳින මට්ටම තියෙනවා. හැබැයි අලව්‍යංජනයේ විඳින මට්ටම මනෝවිඤ්ඤාණය තුල හදාගත්ත ධර්මයක් මිසක එළියේ බාහිර රූපය යල ව්‍යංජනයක් වින්ද කියන මට්ටමක් නෙමෙයි කතා කරන්නේ. එතකොට දැන් අපි පෘතජන කෙනෙක් ඕක දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා කෙනෙක් අලව්‍යංජනයක් අරගෙන භුක්ති විඳින බව. හැබැයි ඔතන රහතන් වහන්සේ නමකගේ පැවැත්ම ගැන කතා කරන මොහොතේදී ඇත්තටම කතා කරන්න වෙන්නේ රහතන් වහන්සේ කිසිම කලක අලව්‍යංජනයක් පරිභෝජනය කළා නැහැ, වළඳලා නැහැ. රහතන් වහන්සේ කිසිම කලෙක බෝංචි ව්‍යංජනයක් අනුභව කරලා නැහැ. ඒකෙන් කියන්නේ භෞතිකව වළඳලා නැහැ කියන කතාව නෙමෙයි මේ කතා කරන්නේ රහතන් වහන්සේ කියලා පනවන්නේ මේ අංග 10කට සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කතා කරන ඥාන දර්ශනයක් පැත්තෙන් මිසක ඔය කියන රූපයේ පැත්තෙන් නෙමෙයි. එතකොට ඒ ඥාන දර්ශනය අලහම්බෙන ඥාන දර්ශනයක් නම් බෝංචිත් එළියේ තියෙන ඥාන දර්ශනයක් නම් රස බෝංචි ව්‍යංජනයත් එළියේ තියෙනවා රසවත් වූ අල ව්‍යංජනයත් එළියේ තියෙනවා නම් ඒකමයි අවිද්‍යාව ඒකමයි භවය සකස් කරලා දෙන්නේ හේතුව බවටපත් වෙන්නේ. එහෙනම් රහතන් වහන්සේ භව නිරෝධයටපත් වෙලා නැහැ. ඒ නිසා රහතන් වහන්සේ හැම වෙලාවකදීම රූපස්කන්ධයෙන් මිදලා කියලා කියනකොට රහතන් වහන්සේට සලායතන නිරෝධය ළඟ සිටිනවා. සලායතන නිරෝධය ළඟ සිටිනකොට දිවට යමක් ගැටුනොත් ඒ ගැටීම් මාත්‍රයෙන් පස්සෙම ඒ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව රහතන් වහන්සේට නුවණ තියෙනවා. ඒ නුවණ ඇතුවම මනස තුල ඇති කරගත්තනම් යම් ධර්මතා ටිකක් මනස තුල උපද්දගත්තු ධර්මතා මනස තුල උපද්දගත්තු දේ හැටියටත් ගන්නවා. තමන්ගේ හිත තුල මේ අලව්‍යංජනයක් කියන බව දැනගත්තනම් හිතේම තිබුණු ධර්මතා ටිකෙන් අලව්‍යංජනෙ උපද්දගත්ත බවටත් නුවණ තියෙනවා රහතන් වහන්සේට. හැබැයි හිතේ විඤ්ඤාත ධර්මතාවය අර මුතයට අර විඳපු දෙයට ගැට ගහලා මේ දැනගත්ත අලවැංජනේමයි මම වින්දේ කියලා හදාගන්න මෝඩකම රහතන් වහන්සේට ඇත්තේ නැහැ. ඒ නිසා ওই ඥාන දර්ශනය නිසා කියනවා රහතන් වහන්සේට කවදාවත් අලවැංජනේ විදලා නැහැ. මොකද අලවැංජනේ හදාගන්නේ මුතය සහ විඤ්ඤාතය දෙකම එකතු කරගත්ත අවිද්‍යාව තුල. ඒ නිසා අලව්‍යංජනය සහ බෝංචි ව්‍යංජනය කතා කරන්න පුළුවන් රූපය ඇත්ත කරගත්ත රසය ඇත්ත කරගත්ත පුද්ගලයෙකුට මිසක කවදාවත් උද්ගල භවයෙන් මිදුණු ඒ ඒතන සලායතන නිරෝධයේ සාක්ෂාත් කළ අරහත්ත්වයට නැතිනම් රහතන් වහන්සේ කියන ඥාන දර්ශනයට එතන හසු වෙන්නේ නැහැ අල ව්‍යංජනයක් වූ රූප බොංචි ව්‍යංජනයක්. ඒ ඒ මට්ටමින් මිදිලා කබලින්කාර ආහාරයේම හසු වෙන්නේ නැතිකොට කබලින්කාර ආහාරයේ හසු නොවන රහතන් වහන්සේ අල ව්‍යංජන බොංචි ව්‍යංජන කොහෙන් අනුභව බලන්නද කොහෙන් අනුභව කරන්නද මොකද රහතන් වහන්සේ පූර්ණ වශයෙන්ම කබලින්කාර ආහාරයෙන් මිදිලා. කබලින්කාර ආහාරයෙන් මිදිලා කියනකොට මේක අල්ල ගන්න හදන්න එපා මේ කියන්නේ දානේ වළඳන්නේ කියන එක නෙමෙයි. මේ කතා කරන්නේ ඥාන දර්ශනයක් ගැන. මේ කතා කරන්නේ උතුම් නුවණක් ගැන. මේ කතා කරන්නේ නුවණින් කරන ලද අවබෝධයක් පිළිබඳව. එහෙමත් නැතිනම් අවිද්‍යා නිරෝධයක් පිළිබඳව. ඇති හැටියට ගත්ත අර අල ව්‍යංජන බෝංචි ව්‍යංජන උපද්දගත් ධර්මතාවයේ තියෙන Nirodhe සාක්ෂාත් කරගත්ත කාරණයක් ගැන කතා කරන්නේ. එයාට අල ව්‍යංජන බෝංචි ව්‍යංජන අනුත්පාදයට ගිහිලි. මොකද රූපයෙන් මිදලා නිසා. ඒ රූපයෙන් මිදුනේ මැරිලා මරණින් මත් ලැබෙන දෙයක් නෙමෙයි. මේ ජීවත් වෙනකොටම රූපයෙන් මිදලා ජීවත් වෙනවා. ඒකෙන් කියන්නේ රාතන් වහන්සේ මේ රූපේ පරිහරණය කරන්නේ යන්නේ ඉන්නේ නැහැ. ඒ වෙලාවෙම පිරිනුවම් පාන්න ඕන කියලා දෙයක් නෙමෙයි රාතන් වහන්සේ විඥාන දර්ශනය ගැන. අපි පුද්ගල බව ගොඩනගා ගන්න හැම මොහොතකදීම භෞතික સિદ્ધාන්ත વિશેහි නෙමෙයි සතර මහා ධාතු විශේෂ නෙමෙයි. ඔය ධාතුව කවුරුත් ගෝචර කරගන්නේ නැහැ. ඔක්කොම යැපෙන්නේ පංච උපාදානස්කන්ධ මට්ටමකින් අපේ මට්ටමේ අද. එතකොට ඒ දැනගන්නේ තියෙන රූපෙමයි. දැනගන්නේ අහුණු සද්දෙමයි. දැනගන්නේ ඒ ගඳ සුවඳමයි, රසමයි, ස්පර්ශයමයි. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක දැකීමෙන් පස්සේ ඉවරයි කියලා කියනකොට මේ කතා කරන්නේ සතර මහා ධාතු රූපයක් ඇත්තේ නැතුව යනවා කියන දේ නෙමෙයි. සතර මහා ධාතු රූපේ තිබුණේ හෝ වේවා නොතිබුණෝ හෝ වේවා ඒ රූපය ඇති බවට ඔබට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ කුමන ආයතනෙන්ද කියන ප්‍රශ්නේ ඔබ ඔබෙන්ම ප්‍රශ්න කළොත් ඔබට ওই ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන් මේ කෙනෙක් හිතනවා කෙනෙක් කල්පනා කරනවා සතරම දැකපු දේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුවම නිරුද්ධයි කියලා කියනකොට රූපය දැක්ක මේ මොහොතේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුවම මේ මොහොතේ නිරුද්ධ වුණා කියලා කියනකොට එහෙනම් ඔය කියන්නේ රූපේ නැති වෙනවා කියලා එතකොට මේ සතර මහා ධාතුවක් නැති වෙලා යනවා කියන කතාවක් නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. ඒක නෙමෙයි විග්‍රහ කරන්නේ. එහෙනම් මේ විග්‍රහය කරන්න උත්සාහවත් වෙන්නේ මේ විග්‍රහ කරන්නේ රූපේ ඉතුරු නැතුව නැති වෙනවා කියන තැන අපිට මේ රූපේ ගෝචර කරගත්ත වර්ණ සටහන පැත්තෙන් රූපස්කන්ධ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන දේ. වර්ණ සටහන ගෝචර කරගත්ත ඇහැ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන දේ. ඒක එතනින් පස්සේ නැවත ගන්න පුළුවන් කමක් නැති බව. එතකොට කලින් දැකපු රූපේ නැවත දකින්න පුළුවන් කමක් නැහැ කියන දේ. මේක මොහොතකට කලින් දැකපු දේ නැවත දකින්න පුළුවන් කමක් නැහැ කියන දේ. අලුතෙන්ම හේතු ටික ගැටිලා එයි. අපි හිතෙන් කලින් දැකපු එක හිත පැත්තෙන් උපද්දලා සිහිපත් කරගන්නේ. ඒ දෙකම එකතු කරලා කලින් දැකපු එක තමයි මේ නැවත දකින්නේ කියලා හිතාගන්නේ. හැබැයි අලුතෙන්මයි දැක්කේ. එකම ගඟෙන් දෙපාරක් නාන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එකම ගඟ දෙපාරක් බලන්න පුළුවන් කමක් නැත්තේ. මොකද ඊයේ දැකපු ගඟ නෙමෙයි අද තියෙන්නේ. ඒ වතුර ටික නෑ. නමුත් සම්මුතිය තුළ ඊයේ දැකපු ගඟ අද නැහැ කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සම්මුතිය තුල තියෙනවා. නමුත් යථාර්ථයක් විදිහට ඊයේ නාපු වතුර ටිකෙන් අද නාන්න පුළුවන්කම කාටවත් ඇත්තේ නැහැ. ඒක තමයි ඇත්ත යථාර්ථය. ඒ අන්න ඒ අර්ථයෙන් කතා කරනවා මිසක මේ කියන්නේ ගඟක් නැති වෙලා යනවා කියන කාරණේ නෙමෙයි. කෙනෙක් හිතනවා නම් මේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක තුල මේ කියන්නේ රූපස්කන්ධේම නැති වෙලා යනවා සතර මහා ධාතුවත් නැති වෙලා යනවා මේ අවස්ථාවට හදාගෙන විදිනවා කියලා අපි ඒ ඒ මොහොතට උපදිනවා කියන තැනක් ගැන කතා කරනවා නම් සතර මහා ධාතුවත් මේ මොහොතෙමයි හැදෙන්නේ කියන තැන එහෙම තැනක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඇහැට වර්ණ සතහන පතිත වෙනකොට මේ මොහොතේ ඇහත් රූපයක් ඇතිකල්ලි දර්ශන කෘත්‍ය සිද්ධ වෙන අවස්ථාවක් පිළිබඳව. මේ රූපේ දැනගන්න පුළුවන්කම ලැබුණේ මේ වර්ණ සතහන පතිත වීමත් එක්කමයි. වර්ණ සතහන නිකන් පතිත වුණේ නැහැ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින උපාදාය රූපයක් විදිහටයි වර්ණ සතහන ආවේ. ඒ නිසා අපිට සතර මහා ධාතු මේ මොහොතේ මේ ආයතනයට ගැටෙන මොහොතේදී අපිට පණවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ ඒ සතර මහා ධාතු රූපය තියෙනවා කියලා අපි කල්පනා කරනවා නම් ඒක හුදෙක්ම මඤ්ඤිතයක් මිසක හිතින් හිතන දෙයක් මිසක කොයි වෙලාවකවත් ඒක පවතින යථාර්ථය ආයතනයකින් ගෝචර කර ගැනීමක් බවට පත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපි හිතන දෙයක්. ඒක මොන ආයතනින්ද අපි ගෝචර කරගෙන තියෙන එක දිගට පවතින සතර මහා ධාතු රූපය ගැන අපි ගෝචර කරගෙන තියෙන්නේ මොන ආයතනින්ද? එහෙනම් අපිට සලායතන නිරෝධයකට එහා ගිහිල්ලා හත්වෙනි ආයතනයකින් විඳින තැනක් ගැන සතර මහා ධාතුවක් ගැන කතා කරන්න වෙනවා. නමුත් මේ කතා කරන තැන ගැන අවබෝධ කරගන්නවා නම් කෙනෙක් කොටින්ම මේ කතා කරන්නේ සලායතන නිරෝධය සහ සලායතන නිරෝධයට එන්න අවශ්‍ය මාර්ගය පිළිබඳව. ඒ මිසක රූපය අල්ලගෙන සතර මහා ධාතු රූපේ තියෙනවද නැද්ද? රූපේ චිත්තක්ෂණ 17ක් පවතිනවද? එහෙම නැත්නම් මේ ටිකෙන් හටගෙන චක්කු විඥාන මට්ටමේදී මට්ටම වෙන කන්ද මේ රූපේ පවතින්නේ කියන දේ ගැන කතා කරන කතා කරන කාරණයක් නෙමෙයි. රූපේ චිත්තක්ෂණ 17ක පැවැත්ම හෝ වේවා ඒ චිත්තක්ෂණ 17න් පසු ඒ රූපේ බිඳිලා යනවා නම් ඒ 17න් පස්සේ බිඳිලා ගියපු ඒ රූපේ නැවත දකින්න බෑ නම් අන්න ඒ කාරණාව තමයි මේ පැත්තෙනුත් මේ කතා කරලා තියෙන්නේ. ඒ නිසා මේ කතා කරන්නේ ආයතනයක් ඇතිකල්ලි හටගෙන ආයතනය නැති වෙලා යනකොට නැති වෙලා යන ධර්මතා ටිකක් නැවත ඇති හැටියට මෙනෙහි කරන අවිද්‍යාව දුරු කරගන්න අවශ්‍ය ඥාන දර්ශනයක් ගැන. එතනට කෙනෙක් ගන්න හදනවා නම් ප්‍රියමధుර වුණ රූපේ ලෝකේ කොහොමත් එක දිගටම තියෙනවා. තියෙන ප්‍රියමధుර වුණ රූපේ ලෝකේ තියෙනකොට ඒ රූපය ගැන තියෙන සංහාව නැතුව විතරක් අපි ජීවත් වෙනවා කියනවා නම් ඒක නිවන් දකින දර්ශනයේ බවට නම්පත් වෙන්නේ නැහැ. ඒ තුල සලායතන Nirodhe සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට ටිකක් විමසීමක් කරන්නට වෙනවා. සලායතන Nirodhe සිද්ධ වෙන්නේ මරුණට පස්සේ නෙමෙයි. නැතිනම් අනුපදිශේෂ පරිනිර්වාණයෙන් පස්සෙත් නෙමෙයි. සලායතන Nirodhe කියන කාරණාව පනවන්නේ මේ ජීවත් වෙලා ඉන්නකොටම අවබෝධ කරගන්න පුළුවන් දර්ශනයක් හැටියට. එතකොට ඒක අවබෝධ කරගන්න නම් ඒ ඒ තැන ඒ ඒ ආයතනයන්ගේ හටගෙන නිරුද්ධ වුණ මට්ටම දැනගත්තා නම් ඒකම තමයි සලායතන නිරෝධයේ බවට පත් වෙන්නේ. ඒකම තමයි දිත්තේ දිත්තමත්සං සුතේ සුතමත්සං මුතේ මුතමත්සං විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං කියන කාරණා ටික තුලත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. ඔය කාරණා ටික අවබෝධ කරගත්තොත් එහෙම ඒක රූපයෙන් මිදීම වගේම ඒක අරිහත් ඵලයේ පැත්තකට වැටෙන දෙයක් බවට පත් වෙන ওই කාරණා ටික පිළිබඳව තියෙන නුවණ. එකෙන් නැවත මතක් කළොත් මේ කියන්නේ ප්‍රියමధుර රූපය ගැන සම්මුති නුවණ වශයෙන් මේ නෑ කියන කාරණේ නෙමෙයි. රහතන් වහන්සේ කියන තැන තියෙන ඥාන දර්ශනය ගැන. කොටින්ම ඇතැම් වෙලාවට කෙනෙක් හිතන දෙයක් කල්පනා කරන දෙයක් තමයි මේ වචන ටික නෙමෙයි ගන්න අවශ්‍ය වචන ටික නැතුව අර්ථේ පමණක්ම හැඟුණා නම් ඇති කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පද අමතක වේවා අර්ථේ මත පමණක්ම මතක හිතීවා කියන තැනකින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ සාස්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං අර්ථ සහිතව ව්‍යංජන සහිතව කේවල පරිපූර්ණව දේශනා කරපු ශ්‍රේෂ්ඨ ධර්මයක්. ඒ කේවල පරිපූර්ණව දේශනා කරපු ඒ ශ්‍රේෂ්ඨ ධර්මය අපිට අර්ථයක් අවශ්‍යයි. ඒ වගේම ව්‍යංජනය, පදයක් අවශ්‍යයි. ඒක කේවල පරිපූර්ණත්වය, අර්ථය සහ ව්‍යංජනය තුල ලැබෙන කේවල පරිපූර්ණ භාවයත් අත්‍යවශ්‍ය කාරණාවක්. එතකොට තමයි මේ භ්‍රමචර්යාව මේ මාර්ගයේ පිරිසිදු ලෙස කියන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ප්‍රිය රූපය, මధుර රූපය කියන මට්ටම අපි ගන්න දේ බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව පැත්තෙන් ගත්තොත් ජරා මරණ යන්ගෙන් ඇවිල්ලා ගත්ත මට්ටමක්. ඒ රූපේ ඒ මට්ටම ජරා මරණයන්ගෙන් ඇවිල්ලා ගත්ත මට්ටමක්. මොකද ඒ ප්‍රිය මధుර බවට හම්බෙන ඒ රූපේ වෙනස් වෙනකොට ඒ ප්‍රිය දේ වෙනස් වෙනකොට ජීවිතේට දුක ගලාගෙන එනවමයි. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා අපිට කල යුතු වෙන්නේ ප්‍රතිපදාව හැටියට දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දකින්න එක. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දකින්නවා කියනකොට දුක්ඛ ආර්ය සත්‍ය කියන කාරණාව තුළදී මේ හේතු නිසා හටගත්ත මේ ස්කන්ධ ධර්මතා ටික හේතු නිරෝධයෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන මේ උතුම් නුවණක් ගැන. ඒ හේතු නිසා හටගෙන හේතු නැතිලකොට නැති වෙලා යනවා කියලා ස්කන්ධයන් ගැන පවතින ඒ දැක්මම අනිත්‍ය කියන කාරණාවම තමයි නැවත අපිට සාක්ෂාත් කරගන්න පෙන්වන්න වෙන්නේ සම්මා දිට්ඨිය විදිහට දර්ශනීය විදිහට. අනිත්‍යානු දර්ශනය කියන තැන. මෙතනදී කෙනෙක් විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ අනිච්ච කියන එක මේ අනිච්ච ධර්මය ඇතුලේ තියෙන අනිත්‍ය කියලා භාවයක් තියෙනවා. අනිච්ච ඇතුලේ අනිත්‍ය භාවයක් තියෙනවා. මේ අනිච්ච ඇතුලේ අනිත්‍ය භාවයක් ගැන බුදුරජාණන් වහන්සේ කොහෙදවත් දේශනා කළේ නැහැ. ඒක හුදෙක්ම මේ කාරණා දෙක අනිත්‍ය කියලා කෙනෙක් දක්වන වැරදි අර්ථකථනය සාධාරණීකරණය කරන්නට ගන්න බොහොම ප්‍රාථමික මට්ටමේ ප්‍රයත්නයක් විතරයි මේ අනිත්‍ය ඇතුලේ අනිත්‍ය භාවයක් ගැන කෙනෙක් කතා කරන කතා කිරීම. මොකද අනිත්‍ය අනිත්‍ය ඇතුලේ අනිත්‍ය භාවය කියන එක තියෙනවා ඒක සංකතයි ඒක ලෝකෙ තුල පවතින දේ කියලා ඒ සංකත දේ තමයි අපි කැමතිසේ ලෝකේ නොපවතින බව මොකද මේක කය ධම්මයි වය ධම්මයි ක්ෂය වෙලා යනවා වැය වෙලා යනවා එතකොට මේක තමයි අනිච්ච ඇතුලේ තියෙන අනිත්‍ය භාවය ඒ ක්ෂය වෙලා වැය වෙලා යන නිසා කැමතිසේ නොපවතින බව අනිච්ච ඇතුලේ තියෙන අනිත්‍ය භාවය කියලා අර්ථයක් මතු කරන්න උත්සාහවත් වෙනවා නමුත් මේක බුද්ධ දේශනාව නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවය පිළිබඳව අපිට දේශනා කළේ අනිත්‍ය තුල අනිමිත්ත චේතෝ සමාධිය ගෙනල්ලා දෙන්න පුළුවන් තරමේ උත්තරීතර නුවණක් ගැන උතුම් දර්ශනයක් ගැන. එතකොට ඒ උතුම් ඥාන දර්ශනයකට අපිට යන්න තියෙන අනිත්‍ය කියන දේ අපි විමසලා බැලුවොත් ඒ අනිත්‍ය ධර්මය ගොඩක් ගැඹුරට බැස ගන්න සිද්ධ වෙනවා. ඒ ගැඹුරට බැස ගන්නකොට හේතුඵල ධම කියලා කියනවා නම් පටිච්චසමුප්පාද සිද්ධාන්තය ගැන කතා කරනවා නම් පංච උපාදානස්කන්ධයේ උදේවැය කියලා කතා කරනවා නම් ඒ හැම තැනකදීම කතා කරන්න වෙන්නේ අනිත්‍ය ලක්ෂණය මිසක අනිත්‍ය સિદ્ધාන්තය මිසක වෙනත් දෙයක් නෙමෙයි. ඒකට ආපහු අනිත්‍යතාවය ඇතුළේ තියෙන අනිත්‍ය භාවය කියලා දෙයක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා ගිරිමානන්ද සූත්‍රය හොඳට පාවිච්චි කළා නම් ඕනම කෙනෙකුට පැහැදිලි කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දේශනා කළේ මේ සංකත තැනකින්ද නිකන් ඕන කෙනෙකුට අර්ථයක් ගන්න පුළුවන් සංකතාර්ථයකින්ද නිවන් දකින්න බැරි තැනකින්ද කියලා. මොකද එතනදී පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප වේදනා සංඥා සංකාර ඉතින්නේසු පංචසුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති කියලා. මේ ස්කන්ධ ධර්මතා පහ කෙරෙහි පංචපාදානස්කන්ධය කෙරෙහි අනිත්‍යානුදර්ශීව වාසය කරනවා කියන කාරණය. ඒක මෙන්න මේ පෙන්නපු સંદર્ભය ඔස්සේ තමයි අපිට අනිත්‍ය කියන දේ අනිත්‍ය කියන ලක්ෂණය මතු කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව අපිට අනිච්චතාවයේ අනිත්‍යතාවයේ තුල තියෙන අනිත්‍ය භාවය කියලා එක අරගෙන ඉවර වෙලා කය ධර්මයේ වය ධර්මයේ ඡය වෙන බව වැය වෙන බව මේක අනිත්‍ය භාවයයි මේක තුල නිවන් දකින්න දර්ශනයක් පෙන්වන්න බෑ කියලා වැරදි දෘෂ්ටියක් සමාජගත කරන්න කිසිම පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද හැම වෙලාවකදීම අනිත්‍ය දේ තුල ඔවුන් ගොඩනගන්නට උත්සාහවත් වෙන ඇතම් වෙලාවකදී තර්කයක් මේ පුද්ගල බව තුල තමයි මේක තියෙන්නේ කෙනෙකුට දුකින් මිදෙන ප්‍රතිපදාවකට එන්න නම් මේ දර්ශනය අවශ්‍යයි එතෙන්ට තමයි ඕක කිව්වේ කියලා. නමුත් ඇත්තටම එතනට කියපු දර්ශනයක් නෙමෙයි ඕක කෙලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන් දක්වාම දේශනා කරපු දර්ශනය දර්ශනයක්. එතකොට අනිත්‍ය කියනකොට සංකතය තුල තියෙන ක්ෂය ධර්මයේ, වය ධර්මයේ, විපරිණාම ධර්මයේ ඇති දෙයක වෙනස් වෙන බවත් අනිත්‍යයක් තමයි. හැබැයි ස්කන්ධයන් හටගෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙලා යනවා කියන මේ ධර්මතාවය තමයි අපිට මෙතන චේතෝ විමුක්තියක් ගෙනල්ලා දෙන්න පුළුවන් තරමින් සාක්ෂාත් කරගත යුතු අනිත්‍ය බවට පත් වෙනවා. එහෙම නැතුව අනිත් තැනකින් ගත්තා කියලා අපිට ওই අර්ථය මතු කරගන්න පුළුවන් කමක් නැත්තේ. ඒක කිසිසේත්ම ලෞකික අර්ථයක් නෙමෙයි. ඒක කිසිසේත්ම මේ සංකතාර්ථයක් විතරක් මතු කරන අර්ථයක් නෙමෙයි. සංකතේ පිරිසිඳ දකින අර්ථයක් ඒක අනිත්‍ය කියන දේ. හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා කතා කරන ආර්ය දර්ශනයක්. අපි පටිච්ච සමුප්පාද න්‍යායෙන් ගත්තත් පටිච්ච සමුප්පාදයේ තුල කතා කරන්නේ හේතුව ඇති කල්හි. ඉදපච්චිතා පටිච්ච සමුප්පාදයේ කියලා අපි කතා කරනකොට අස්මින් සති ඉදන් හෝති මේ ඇති කල්ලි මේ මේ ඇති වෙනවා. මේ ධර්මතාවය ඇති කල්ලි මේක ඇති වෙනවා. මේ ටික නැති වෙනකොට මේ ධර්මයේ නිරුද්ධ වෙලා යනවා කියන කාරණාව අපිට පැහැදිලි කරගන්න පුළුවන් නම් මේ කතා කරලා තියෙන්නේ අනිත්‍ය බව තමයි අනිත්‍ය ලක්ෂණය තමයි. ආයතන පරයයෙන් කතා කළත් ඒ විදිහමයි මේ ටික ඇති කල්ලි හේතු ටික ඇති කල්ලි මේ ඵලය හටගත්ත හේතු ටික නැති වෙලා යනකොට මේ ඵලය නැති වෙලා ගියා. මේ ස්කන්ධ ටික ඇතිකල්ලි මේ ප්‍රඥප්තියට ගියා මේ ස්කන්ධ ටික ඉතුරු නැතුව නැති වෙලා යනකොටම මේ පැනවීමට ගියා. ඒකට දැන් මේ හැම තැනකදීම කතා කරපු පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන තැන සාක්ෂාත් කරන අනිත්‍යානු දර්ශනයක් තියෙනවා. ඒ අනිත්‍යානු දර්ශනය සාක්ෂාත් කරගන්න යන කෙනෙකුට තමයි නිමිති වශයෙන් ගන්න ලෝකේ දෙයක් හම්බ වෙන්නේ නැත්තේ. ඇයි? දකින්න හැම ධර්මතාවයකම අනිත්‍ය බවට පත් වෙලා යන ස්වභාවය පිළිබඳව අවබෝධ කරනවා. ඒ නිසා දැන් ඇති බවට ගත්ත නිත්‍ය සංඥාව අසුර කරන්න යන්නේ නැහැ කොහෙවත්. ඒ නිසා ඒක චේතෝ විමුක්තියක් ගෙනල්ලා දෙන්න පුළුවන් තරමේ ප්‍රබල දැක්ම. ඒ ප්‍රබල දැක්ම කෙනෙකුට ලෞකික අම්මා ඉඳලා වයසට ගිහිල්ලා මැරලා යනවා කියන තැනකින්වත් පුංචි ළමෙක් ලොකු තරුණ වෙලා මේ ලොකු වෙලා මැදි වයසටපත් වෙලා මහලු වෙලා මැරිලා යනවා කියන තැනකින් පමණවත් ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක අපි පහනෝ තෘෂ්ණා ඇති විගත තෘෂ්ණා ඇති මනසකට හසු වෙන තැනක් තමයි මේ අම්මගේ විපරිණාමය. ඒ රූපේ වෙනස් බව. එතකොට ඒ රූපේ වෙනස් බවත් ඒ විපරිණාමය නිසා ජීවිතේට දුක එනවා තමයි. ඒකත් දුක තමයි අනිත්‍ය නිසා දුක දුකක් ඒ විදිහට අපිට එනවා. නමුත් අපි කතා කරන තැන දුක කියන තැන කතා කරන්නේ ඔය විපරිණාමය නිසා එන මට්ටමේ නෙමෙයි මේ පැහැදිලි කිරීම කරන්නේ. මේ පැහැදිලි කිරීම කරන්නේ චේතෝ විමුක්තියක් ගෙනල්ලා දෙන්න පුළුවන් මට්ටමේ අනිත්‍ය ධර්මතාවයක් පිළිබඳව. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය මට්ටමින් ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව කතා කරන දැක්මක් සහිතවයි මේ කතා කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේක අර සම්මුතිය තුල තිබෙන ධර්මයේ සහ ලෝකෝත්තර ඥාන දර්ශනය පටලවා කීමෙන් වෙන්නේ අර්ථ හානියකටපත් වීම. ඒ නිසා මේ අර්ථ දෙක දෙකක් හැටියට අවබෝධ කරගන්නවා නම් ඒක බොහොම වටිනවා අර්ථය සුග්‍රහිත කරන්නට නම් අපිට මේ අර්ථයටම පත් වෙන්නට සිද්ධ වෙනවා. එතකොට අපිට මෙන්න මේ කියපු කාරණා ටික තුළ අපි සමස්තයක් විදිහට රූපකාණ්ඩය පරිහරණය කිරීමෙන් අපි කතා කරේ මතු කරන්නට උත්සාහවත් උනේ ඔය පැහැදිලි කරපු ඔය අර්ථ විභාගය. එතකොට එහෙම නැතුව රූපය ඇත කියන අන්තයකටපත් වීමක් හෝ නැත කියන තවත් අන්තයකටපත් කිරීමක් හෝ සතර මහා ධාතු වූ රූපයක් ලෝකේ කිසිම විදිහකින් ඇත්තේ නැහැ. සියලුම රූපය මනස පිළිබඳව හදාගත්ත දෙයක් විතරයි මේක විඥානය තුල හදාගත්තේ කියන කාරණාවක් හෝ නෙමෙයි මේ පැහැදිලි කරන්නට උත්සාහවත් උනේ. මේ කතා කළේ හේතු ටික ඇතිකල්ලි හත ගන්න ධර්මයක් හේතු ටික නැති වෙනකොට නිරුද්ධ වෙලා යන ස්වභාවයක් පිළිබඳව. එතකොට සතර මහා ධාතු රූපය එළිය තියනවා කියන තැන හෝ නැහැ හෝ කියන තැන කතා කරන දෙයක් නෙමෙයි හේතු ටික ඇතිකල්ලි හටගත්ත බව හේතු ටික නැති වෙලා යනකොට නැති වෙලා ගියපු බවක්. එතනින් එහාට කෙනෙක් සතර මහා ධාතුව ගැන කතා කරනවා නම් රූප පැත්තට වැටිලා රූපය අනුව ගිහිල්ලා අනිවාර්යෙන් සතර මහා ධාතු රූපේ තියෙනවාමයි කියන තැනක ජීවත් වෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. හැබැයි එයා ඉන්නේ විඥාන ස්ථිතිය සකස් කරගෙන ඒක භව නිරෝධයට අරගෙන යන්න තරම් ගැඹුරු විශේෂයකට අරගෙන යන්න පුළුවන් තරම් දර්ශනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකෙන් මොකද ගොඩක් වෙලාවට කෙනෙක් කල්පනා කරන්නේ රූප පරමාර්ථයක් එහෙනම් මේ නැහැ කියනවාද කියන්නේ. පරමාර්ථමය වූ ධර්මතාවයක් නැහැ කියනවා නෙමෙයි පරමාර්ථමය වූ ධර්මතාවයේ පිළිබඳව ඇති කරගන්නට අවශ්‍ය ඥාන දර්ශනය පිළිබඳවයි මේ කතා කරන්නේ. පරමාර්ථය පිළිබඳව දකින නුවණ පිළිබඳව සත්‍ය පරමාර්ථය අවශ්‍ය වෙන්නේ සත්පුද්ගල සංඥාව ඉක්මවා යාම සඳහා ලෝකේ පවතින පරමාර්ථය කියන දේ අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ඒකෙන් කියන්නේ S දෙකට සතර මහා ධාතු දකින්න හෝ S දෙකට රූප කලාප තියෙන එක දකින්නවා කියන තැනකට යන්න නෙමෙයි. ඒක කවදාවත් ඇස් දෙකෙන් දකින්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. රූප කලාප බිඳි බිඳි යනවා කියන එකත් ඇස් දෙකෙන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට අපිට තියෙනවා ඒ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව තීරණය කරගන්න අවශ්‍ය ධර්මතාවය. එතකොට සලායතන නිරෝධය කියන තැන අවබෝධ කරගෙන එතන ඉලක්කගත කරගෙන යනවා නම් ගොඩක් දෙනෙකුට ওই ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ තැන ඉලක්ක නොවීම තමයි මූලිකම ගැටලුව බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ කාරණා ටික අපිට විග්‍රහ කරගන්නකොට ඒ අවශ්‍ය පරිපූර්ණ දැනුම තමයි අපි මේ රූපකාණ්ඩය තුළ සාකච්ඡා කරන්නට යෙදෙන්නේ. ඊට පරිබාහිරව අපි කතා කළා කොහොමද රූපයක් විදර්ශනා කරන්නේ කොහොමද රූපය හැදුනේ කියලා මේ ව්‍යවස්ථාපනය කරගන්න ආකාරය පිළිබඳව වස්තුනානත්ත්‍ය ඥානය ආදී උපකාර කරගෙන මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ලක්ෂණ ටිකෙන් රූපය හටගත් ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කළා. එතකොට කෙනෙකුගේ විදර්ශනා භූමිය සකස් කරන්නට අවශ්‍ය ධර්මතා ටිකක්. එතකොට ඒ විදර්ශනා භූමිය සකස් කරන්නට අවශ්‍ය ධර්මතා ටිකක් පිළිබඳව අපි කතා කරනකොට ඒ කෙනාගේ ඥාන දර්ශනයේ නුවණ වැඩෙන්නට අවශ්‍ය භූමිය තමයි ඔය වෙන්නේ. එතකොට ඒ නුවණ වැඩෙන්නට අවශ්‍ය භූමිය තමයි ඔය රූපස්කන්ධය කියන දේ පැහැදිලි කරගත්ත තැන එතන අපේ මාතෘකාවෙන් පිටට ගිහිල්ලා අපි කතා කළා රූපස්කන්ධය පිළිබඳව කතා කරනකොට මේ වගේ ස්කන්ධ ධර්මතා ටිකක් ඇති තැනක අපි උපාදානස්කන්ධයක් සකස් කරගන්නවා නම් ඒ උපාදානස්කන්ධ සකස් කරගන්නවා කියන මට්ටම මොකක්ද කියන එක. ඊට පස්සේ රූපස්කන්ධයත් රූපයත් අතර තියෙන පැහැදිලි වෙනස පිළිබඳව අපි කතා කළා. එතකොට අපි රූපේ කියන දේ ගැන කතා කරන තැන සහ රූපස්කන්ධයයි කියන මේ තැන අතර තියෙන වෙනස. එතකොට ඒකෙන් බාහිර රූපස්කන්ධයේ ප්‍රතික්ෂේප කිරීමක් නොකර අපි රූපය හදාගෙන විඳිනවා කියන තැන ගැන කතා කරන තැනක කෙනෙක් උත්සාහයක් ගන්නවා නම් ඒ දේශනාවක් තුළ හෝ රූපස්කන්ධයෙන් කන්දේ පැත්තකින් තියලා මනස තුල හදාගන්න ලක්ෂණය විතරක් ගන්න ඒක වැරදි දෙයක් බවට පත් වෙනවා. මොකද මේ කියන්නේ හිත තුළ සියල්ලම මනස පිළිබඳ වූවක්. ඒ සියලුම දේ හිත තුළ මනෝවිඤ්ඤාණය තුළ පමණක් ගොඩනගා ගන්න දෙයක් කියලා කතාවකට යන්න අවශ්‍ය කාරණාවක් නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. මේ කතා කළේ පැහැදිලිව පෙරන මේ ආයතන ධර්මතා ටික ගැන කතා කරන නුවණක් සමග යන උතුම් දර්ශනයක් පිළිබඳව. එතකොට ඒ විදර්ශනා භූමිය පිළිබඳව කතා කරනකොට කෙනෙකුට ඒ විදර්ශනා භූමියට නුවණ පවත්වන්න පුළුවන් කමක් නැත්නම් එයාට කිව්වේ නැහැ සතිපට්ඨාන ආදිය වඩන්න එපා මේක විතරයි කළ යුත්තේ කියන තැනක් මේකෙන් අර්ථ විවරණය කළක් නෙමෙයි. මොකද මේ ඥාන දර්ශනය මේක තමයි රූපස්කන්ධයේ තියෙන යථාර්ථය. මේ යථාර්ථය අවබෝධ කරගන්න බෑ නම් කෙනෙකුට ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස අවශ්‍ය වෙන ප්‍රතිපදාවක් ශික්ෂාවක් අනුපූර්ව වශයෙන් තියෙනවා. ඒ කෙනාට සීලයක් තියෙනවා. ඒ සීලය කාටවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. සමාධියක් තියෙනවා. ඒ සමාධිය කාටවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ සමාධිය වැඩෙන විදිහත් අනුපූර්ව ක්‍රමවේදයකට තියෙනවා. ඒ වගේම ඒ විදර්ශනාවක් තියෙනවා. විදර්ශනාව තුළ අපිට කලාප සම්මර්ෂණයක් තියෙනවා. ඒ කලාප සම්මර්ෂණයේ පැත්තෙන් වැඩෙන හැටි කලාප සම්මර්ෂණය කියනකොට අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට සතිපට්ඨාන සූත්‍රයට අදාළව. ඒකට මෙන්න මේ විදිහේ ඥාන දර්ශනයකට අවශ්‍ය පසුබිම හදලා දෙන දේවල් තියෙනවා. ඒකෙන් කියන්නේ රූපේ ප්‍රතික්ෂේප කරනවා කියන මට්ටම නෙමෙයි. එතනදී කෙනෙක් අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කරගත යුතු නෑ. එහෙනම් දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවර නම් අපි කෙස්ලොම් නියද සම්මස්නහර බලන්නේ මොකද්ද? මේකේ තේරුමක් නෑ නේද කියලා ඇති කරගත යුතු නෑ මේ අර ඥාන දර්ශනය එළඹ සිටින්නේ නැති නිසා රූපස්කන්ධයේ ඇත්ත නොපෙනෙන නිසා එතන ඝන සංඥාව හදාගෙන ජීවත් වෙන අපිට එතනට අවශ්‍ය නුවණ වැඩෙන්න තමයි මේ විදිය සතිපට්ඨානයක් නැතිනම් සිහිය පිහිටවීම කියන කාරණාවක් කතා කරන්නේ. ඒකයි මිශ්‍රක භාගීය ප්‍රතිපදාවක් කියලා කියන්නේ. මෙතන තියෙනවා ඒ සිහිය පිහිටවන්නට අදාළ කාරණාවක් තියෙනවා. සිහිය පිහිටුවල වැඩි යුතු සම්පජඤ්ඤේ නුවණට අදාළ ධර්ම පරයයනුත් තියෙනවා. මේ සතිය සහ මේ සම්පජඤ්ඤේ කියන මේ දෙකම එකතු කරලා අරගන්න බව. එතකොට මේ දෙකම එකතු කරලා ගත්තාම තමයි මේ ප්‍රතිපදාව සහේතුක දෙයක් බවට පත් වෙන්නේ. පසුගිය දවසක ලිපියක් මගින් ගන්නලා තිබුණ මේ සතිපට්ඨානෙ වෙනස් කරනවා. එයි සති මේ මේ සතිපට්ඨානෙ ඔබ වහන්සේලා වෙනස් කරනවා මේ කෙස්ලොම් නියද සම්මාස්නහර විදිහට එතකොට මේ බලන එක ගැන මොකද්ද මේ කියන්නේ කියලා. බලන්න එපා කියනවා කියලා. මෙහෙම එපා කියන දෙයක් ගැන නෙමෙයි මේ කොයි වෙලාවකවත් කතා කරන්නේ. කෙනෙක් කියනවා නම් මේ ඉන්න අම්මගේ කෙස්, මේ අම්මගේ ලොම්, අම්මගේ හම, අම්මගේ දත්, අම්මගේ නහර මේ විදිහට අම්මා ඇති කරගෙන හදාගත්ත අම්මගේ කොටස් ටිකක් බලන එකට වැඩිය ඔබ ප්‍රත්‍යක්ෂ කළ යුතු අවබෝධයේ බවටපත් වෙන්නේ මේ දෙතිස් කුණප කොටාසයක් ඇති තැනක අම්මව හදාගත්තේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ. අම්මව හදලා හදාගත්ත අම්මගේ කොටස් ටිකක් බලනවට වැඩිය කොටස් අනාත්ම එකිනෙකට ආත්ම භව සම්බන්ධ බවක් නොතිබුණු කොටස් ටිකක් ඇති තැනක අම්මව හදාගත්ත තැනකට කොහොමද පත් කරගත්තේ කියන තැන. ඒක අර දේශනාවක් කරගෙන යනකොට දේශනාවේ අතරමැදින් ඇහැරිලා අතරමැදින් කල්පනා කරලා බැලුවොත් කෙනෙකුට ඒ කොටස විතරයි අසු වෙන්නේ. ඒ කොටස කල්පනා කරලා අනිත් කොටස අතහැරලා දාලා ආ මේ වැරදි කතාවක් නේ කිව්වේ මේ අම්මගේ කෙස්ලොම් නියදත් බලන්නත් එපා කියවනේ. ඒකට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළේ. හැබැයි නොදන්න දේ දේශනාවේ අනිත් එකේදී නිින්ද ගිහිල්ලා කියන කාරණාව. ඒ නිසා මේ පැහැදිලි කළේ පැහැදිලිවම අම්මගේ කෙස්ලොම් නියදත් බලන්න එපා කියලා කිව්වේ මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර කියලා බලන කලාපක සම්මර්ෂණේ වැරදි කියන එකක් නෙමෙයි. මේ විදිහට මේ බලන එක ඝන සංඥාව දුරු කරගන්න වැඩි යුතු දෙයක්. ඒක මේ ඉන්න අම්මගේ කෙස් කියන දේ නෙමෙයි. යාචනේ අජ්ජත්තිකාච පටවිධාතු බාහිරාච පටවිධාතු පටවිධාතු රේවේ සක්කුව වගේම ආධ්‍යාත්මික පටවි ධාතුවක් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් පටවි ධාතුව සමානයි. ඒක අම්මගේ පටවි බාහිර රූපේ පටවි කියලා පටවි දෙකක් තිබ්බේ නැහැ. ඒ වගේම මගේ පටවි අම්මගේ මේ මගේ කෙස් අම්මගේ කෙස් කියලා කෙස් කියලා මම ඌ කෙස් අම්මා ඌ කෙස් ලෝකේ තිබුණේ නැහැ. එනිසා කෙස්වල තිබුණ අනාත්ම ධර්මතාවය පිළිබඳව සාක්ෂාත් කරගන්නේයි කියලා කියපු මේ අර්ථේ පවා අනිත් පැත්තෙන් අල්ලනවා නම් අන්තග්‍රාහීව එතනින් එහාට ගැඹුරු අර්ථයන් ගැන කවර කතාවක්ද කියන්න තමයි සිද්ධ වෙන්නේ. යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල ගැන කවර කතාවක්ද කියලා මේ කියන කාරණාවත් තේරුම් ගන්න බැරි නම් එතනින් එහාට මේ ගැඹුරු කාරණාවක් ගැන කවර කතාවක්ද මේ කියන්නේ යන්නේ මේ අම්මා තාත්තා කියලා හදාගත්ත දේ ගැන කරන විවරණය තුළ අම්මා නැහැ තාත්තා නැහැ කියන කතාවක් නෙමෙයි මේ කතා කරන්න යන්නේ කෙස්ලොන් බලන්න නිසා ඒක වැරදි කියන දේ නෙමෙයි. සතිපට්ඨානෙ මෙච්චර පෙන්වලා තියෙනකොට කවුරු කාටවත් කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා සර්පයා වල්ගෙන් අල්ලගත්තා වගේ අල්ලගෙන කතා කරන දෙයක් හැබැයි බොහොම කනගාටුවට කාරණාව බවට පත් වෙන්නේ. ඒ වගේ අදහස් ඉදිරිපත් කරන පිරිස් නාමිකව ඇවිල්ලා ඍජුව කතා කරනවා නම් මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි බොහොම මේ නාමිකව එන්නේ නැතුව නිර්නාමිකව ඇවිල්ලා මේ කාරණාව පැහැදිලි කරන්න උත්සාහයක් ගත්තට ඒ අයට අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ අය ගොඩනගන තර්කයේ පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ කතා කරන තිරසක් අතර වෙන යම් ගැටලු තියෙන පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා සම්මුඛී භාවයෙන් යුක්තව ධර්මයේ කතා කරන්න මම හිතන ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා. කවුරුත් කවටවත් ගහලා එලෝ ගන්න මත්තමක තැනක් මම හිතන්නේ කොහෙවත් ධර්මයේ කතා කරන පිරිසක් අතර තියෙනවා කියලා. ඒ නිසා මම හිතනවා ඒ වගේ තේරුම් ගන්න බැරි කමක් තියෙනවා නම් මේ කියන කතාව පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් බොහොම කාරුණික ඉල්ලීමක් විදිහට ඒ ඇත්ත ඇවිල්ලා සාකච්ඡා කරනවා නම් බොහොම වටිනවා. මොකද සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියන මේ කාරණාව තේරුම් ගත්තේ නැති මනසක ඉඳලා අපි කල්පනා කරනවා නම් නිවන් දකින්න යන්න ඒක කවදාවත් සහේතුක සාර්ථක ගමනක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී අපේ කාලය අවසන් වෙලා තියෙන්නේ මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්ලා බොහොම වටින කුසලයක් සිදු කරගන්නේ දුන්නේ මේ සිද්ධ කරගත්ත ඒ සියලු කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් සියලු කුසල්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 හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා.